තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස අවසරයි. වහන්සේට මගේ নমස්කාරය වේවා ආර්යයන් වහන්ස. ආර්යයන් පොඩ්ඩක් අත්දැකීම මේ මොහොතේ සිදුවෙන පිළිවෙල ගැන පොඩ්ඩක් සාකච්ඡාවක් ඔබ වහන්සේ කරන්න අදහස අදහසක් ආර්යයන් වහන්ස. ඒකට අත්දැකීම ඉදිරිපත් කරන ප්‍රවේශයක් විදිහට මම මෙහෙම කිව්වොත් ආර්යයන් වහන්ස දැන් එදිනෙදා කටයුතු කරනකොට බොහොම විට මේ සිතුවිල්ලක් මුල් වෙලා මේ තමයි ක්‍රියාත්මක වෙන්නේ යම් ක්‍රියාවලියක් ආරම්භ වෙන්නේ. එතකොට ඒ ඒ ක්‍රියාවලිය කෙරුණත් එතකොට ඒ සම්බන්ධ සිතුවිලි නැතුව වෙනත් වෙනත් සිතුවිලි අට ගන්නවනේ සිත අට ගන්නව නැති වෙනවා ඒවා සමහර ඒවා එතනින් මෙහෙරන සමහර සිතුවිලි වලට බැස ගන්නවා ඒ දිගේ තව තව මානසිකාර වලට යනවා ඒ ආකාරයෙන් මේ ආර්යයන් වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ නමුත් අර එතනින් මේ පු탁ජනම මට්ටමින් මිදුණාට පස්සේ ආර්යයන් වහන්සේ සමාවෙන්න එතකොට ආර්යයන් වහන්සේ දැන් ආර්ය භූමිය තුල වගේ එතන කිරිනකොට ආර්යයන් වහන්සේ මේ ඉතින් සිතවිල්ලකින් ක්‍රියාවලියක් ගැන ආරම්භ වුණත් ආර්යයන් වහන්සේ ඒ සිතවිල්ල ආබවට සිහියක් සිහියත් එක්කම ඒ තුල ක්‍රියාත්මක වීමක් වෙන බවක් තමයි ආරයන් වහන්සේ තියෙන්නේ. එතකොට එතනින් එහා අර කාර්ය කෙරෙන නිකන් ධාතු මානසිකාර්ය තුල කාර්ය සිදු වෙනවා වගේ තමයි අධ්‍යක්ීම තියෙන්නේ ආරයන් වහන්සේ. එතකොට ඒ ක්‍රියාවලිය තුල අර සිතිවිලි එන එක නැහැ, වචන නැහැ, සිතිවිලි නැහැ. නමුත් ක්‍රියාවලිය ඉස්සරහට සිදු වෙනවා. මේ හරියට අර කරන දෙයක් දිහා කෙනෙක් බලන් ඉන්නවා වගේ නිකන් ඒ වගේ සිතුවිලි නෑ කියන එක වෙන්නේ සිතුවිලි නෑ කියන එක වෙන්නේ නෑ සිතුවිලි නෑ කියන එක වෙන්නේ නෑ කියන්නේ අර මම සමහර එකනට සිතුවිල්ලක් කියලා ගන්න දෙයක් නැහැ අර සිතුවිලි එන්න එනවා නැති වෙනවා වගේ අර ධාතු මනසිකාර ස්වභාවය ආරයන් වහන්සේ නෑ ඔය ඔය වචන වලින් පටලවෙන්නේ ඔබතුමී මෙහිනාස ඔය වචන වලින් පටලැවෙන්නේ. ඒ කියන්නේ මෙහිනාසට පේන දර්ශනය හරියට කියන්නේ. එතකොට පේන දර්ශනය සිද්ධ වෙන දේත් අභ්‍යන්තර පරිවර්තනයත් පැහැදිලි කරාම හරියි. ආ එහෙමයි ආරයන් වහන්සේ. එතකොට අර මේ වැඩ මේ ක්‍රියාවලිය එහෙම සිද්ධ වෙලා සිද්ධ වෙනවා. එතකොට අර ඒ දිහා අර කෙනෙක් බලන් ඉන්නා වගේ ස්වරූපයක් දැනෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒ අතර මේ විටින් විට ඒ අතර ආත්මීය ස්වභාවයක් තමයි අර දැනෙන තැන්වලදී දැනෙන්නේ දැන් ආත්මීය ස්වභාවයක් අර තමන් ඉන්නා වගේ දැනෙන ස්වභාවය ඒවා බැස ගන්න අරමුණු අරමුණු වල බැස ගන්න තැන්වලදී ආත්මීය ස්වභාවය දැනෙනවා ඒ බැස ගැනීමම තමයි දෙයක් කියලා වගේ දැනෙන ස්වභාවයම තමයි ආත්මීය ස්වභාවෙත් ඒකම තමයි ස්වභාව එහෙමයි එහෙමයි දෙයක් වගේ දැනෙන ස්වභාවය තුළ ආත්ම ස්වභාවය ඒ බවට සිහිය එනවා ආරයන් වහන්සේ එතනදී ඔය එතන ඒකට ඒකට සිහිය තියෙනවා ඒ සිද්ධ වෙන දේ 100ක් තියෙනවා. ඔබ අපගත බවට 100ක් තියෙනවා. ආත්ම ස්වභාවයේ බවට දැනෙනවා. ඒකත් 180 වෙනවා. එතකොට ඒකදී තමන් අර මාර්ගය තුල නම් තමන් ඒක දකිනවා නම් ඒක යෝනිසෝ මනසිකාරයේ යථාභූත ඥානේ එතන ධර්මතාවයේ දකිනවා නම් මෙනෙහි වෙනවා නම් ඒකට 100ක් තියෙනවා. එහෙමයි ආරයන් වහන්සේ මෙනෙහි වීමටත් මම ඒක කියන්න බලන් හිටියේ එතකොට මෙනෙහි වෙනවා නම් මෙනෙහි වෙනවා එතකොට ඒකටත් මෙනෙහි වුණ බවට සිහිය එනවා ආරයන් වහන්සේට හැබැයි ඒක මිදුණා මිදුණු බවට සිහියක් තියෙනවා මෙනෙහි වීම තුළ මිදීමක් සිද්ධ වෙනවා සාමාන්‍යයෙන් ඒක ආයේ ඒක මතු වෙන්නේ නැහැ එතකොට ඒකට සිහියක් තියෙනවා ඒක මුඤ්ඤිත කම්මතා ඥානේ හැබැයි අර සමහරලාට ඒක සම්පූර්ණයෙන් මිදුන් නැති ස්වභාවය 180 වෙනවා මිදුන් නැත්තම් ඒක ඒක හැබැයි ඒක වෙලාවට ආරයන් වහන්සේ ටිකක් ඒ දුර ගියාට පස්සේ ඒක අහු වෙන්නේ ආරයන් වහන්සේ. ඔය කියන්නේ මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා අතන. ඒ කියන්නේ ඒ අරමුණ එතනින් ගිලිහෙනවා. අරමුණ ගිලිහෙලා වෙන අරමුණකින් ඇවිල්ලා වැහෙනවා. වැහිලා දැන් කලින් අරමුණ නැහැ. ඒක මිදුනද කියන එකක් Tamange නැහැ. ඔන්න ඔතන ඔහොම දෙයක් වෙනවා. එතකොට නැවත වරක් ආයිමත් අවස්ථාව වෙනස් වෙනවා. වෙන දවසක වෙන්න පුළුවන්. අර අරමුණම එනවා. ඒ අරමුණම බැස ගන්නවා. හැබැයි කලින් තරම් අරමුණ බැසගත්තේ නැති බවට 180 වෙනවා. ඔන්න ඔතන තමයි ආසවක්ඛ්‍යා ඥානෙ තියෙන්නේ. ආසවක්ඛ්‍යා ඥානෙ තියෙන්නේ මෙන්න මේ කලින් තරම් දැන් බැස ගන්න නැහැ කියන මෙන්න මේ මේ බැස ගන්න බැස ගන්න ප්‍රමාණය දියවි කියන ස්වභාවය තමයි ආසවක්ඛ්‍යා ඥානෙ තියෙන්නේ. අරමුණු රස ගන්න ප්‍රමාණය දියවි කියන ස්වභාවය ආසවක්ඛ්‍යාඥානෙ තියෙනවා. ඒ වගේම අරමුණු වල මිදුණු ස්වභාවෙත් 180 වෙනවා. ඥානෙට හසු වෙනවා. සියයට හසු වෙනවා. ඒතර මෙතනදී ආස්වාක්ඛ්‍යා ඥානෙ තමයි අපිට නිවන් මඟ පාත් එක ගෙනියන්නේ ගෝ එක කියන්නේ. එහෙමයි. ඒ අපි සාමාන්‍යයෙන් අර මේ අපි මේක අධ්‍යාත්මිකව දියුණුවක් කරා ටික ටික පරිවර්තනය වෙන එක දැනින්නේ අන්න ආස්වාක්ඛ්‍යා ඥානය හරහා. එහෙමයි. එහෙමයි. ඒ ආස්වාක්ඛ්‍යා ඥානය විශාල මේකක් වෙනවා. ඒක හඳුනා ගන්න එකම සිහියට නුවණට අසු වෙන එකම. මේ ආසක්ඛ්‍යා ඥානෙ මේ ඒ ඥානෙ තමයි ආසක්ඛ්‍යා ඥානෙ. ඒ මොහොතේ ඒ උපදින සිහිය. මේක දැන් කෙලෙස් වෙන බවට දැනෙන සිහිය. ඒ දැනෙන සිහිය තමගේ චිත්ත ප්‍රීතියකුත් ඇති කරනවා. මාර්ගයේ නිවැරදි බවට දැනෙනකොට. හැබැයි ඒක ඒක තව මේක සැහැල්ලුවක් නේ ආරයන් වහන්සේ තියෙන්නේ. එතකොට අර ඒ සැහැල්ලුවත් එක චිත්ත චිත්ත ප්‍රීතිය ඇති වෙනවා ආරයන් වහන්සේ. ඒ සුඛය ඇති වෙනවා. දරතේ නැති වෙනවා. විඩාව නැති වෙනවා. කාය ප්‍රාසාර එතන ප්‍රාසාර කියන්නේ මෙතන එනවා අර අර ස්වභාවය. ඒ කියන්නේ අපි කතා කරනවා සාමාන්‍ය ලෞකික සමාධි වලදී ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා ස්වභාවයක් ඔය ධ්‍යාන මට්ටම් වලදී ප්‍රථම ධ්‍යාන ද්විතීක ධ්‍යාන තෘතීක ධ්‍යාන චතුර්ථ ධ්‍යාන. ඒ ස්වභාවයම තියෙනවා ඔතරත් මිදීගෙන යන ගමන ආසක්ක ඥානෙ තුල යන ගමන. ඒ කියන්නේ අප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ස්වභාවයම තියෙනවා. ඒ නිසා විදර්ශනා සමාධිය වලත් තියෙනවා ප්‍රීති ස්වභාවයකුත් ඒකාග්‍ර ස්වභාවයක් අර සුඛ ස්වභාවයක්. ඒ සිතේ මිදෙන ස්වභාවය අමතනම එහෙම ස්වභාවයක් දැනෙනවා. ඒ අධියර කීපයකට අසු වෙනවා ඒක. ඒක තමයි බුදුන් වහන්සේ ඒක පැහැදිලි කරනවා. බුදුන් වහන්සේ නිෂ්ප්‍රීතික සුඛය කියන එකක් අවසානයේදී පැහැදිලි කරනවා. ඒ ප්‍රීති සුඛය කියන තැනින් ආයිමත් ඇවිල්ලා ඒ ස්වභාවය ටිකක් අත්දකින්න ලැබෙන එකක්. ඒක නෙක්ඛම්ම සිත ස්වභාවයක් ඒකේ තියෙන්නේ කොහොම මුලින්ම මේක තියෙන්නේ ඒ අනේ නෙක්ඛම්ම සිතේ ඇති වෙන ප්‍රීති ස්වභාවය ඒක කොහොමද තියෙන්නේ කොහොම නෙක්ඛම්ම සිත යන්නේ දිගටම එහෙමයි. දිගටම නෙක්ඛම්ම සිත මොකද කම්සප පිනවීම සිතේ මේක උපදින්නේ නැහැ. මේ මේ විදර්ශනා ඥාන නැහැ. එහෙමයි. හ්ම්. කොහොමද කම්සප පිනවීම සිතේ ඒක අර සිතවිලි වල බරගතිය කොහොම තුවත් නැති වෙන්නේ නැහැ නේද? ඒ ගේ සිත. ඒ ගිහි ගිහි සිත. ඒ කියන්නේ ලෞකික පු탁ජනයි. එහෙමයි. එහෙමයි. ඒක ඕලාරිකයි නමුත් මෙතන සුකුමයි. අතන ඕලාරිකයි ගෙහසිත ගිහිසිත ආකාම්සප පිනීමේ සිත ඒක ඒක දැවෙනවා තැවෙනවා මෙතන එහෙම නෑ මෙතන මෙතන නිරාමිසයි දැවෙන්නේ නෑ තැවෙන්නේ නෑ අන්නේ දැවෙන්නේ නැති තැවෙන්නේ නැති ස්වභාවයේ දියවගෙන ස්වභාවය තමයි මේ දිගටම යන්නේ එහෙමයි ආරයන් හන්සේ හ්ම් එහෙමයි සුඛ ස්වභාවය සුඛ ස්වභාව සාන්ත සුවයක් දැනෙන්නේ අධ්‍යක්ෂම අධ්‍යක්ෂම අධ්‍යක්ීම ඔය ධර්ම කාරණා නෑ වචන නෑ පොත්වල තියෙන ඒවා නෑ. අධ්‍යක්ෂණයේ තියෙන සාන්ත සුකුම සරයි. සාන්ත සෝයක්. ධර්ම ධර්ම කරුණ වලින් ඒක ඉදිරිපත් කරන ගියාම අර නෑ ධර්ම කරුණ ධර්ම කරුණ එතනට අදාළ නෑ. අදාළ නෑ එහෙමයි. ඒක දැනෙන දෙයක ඒක ධර්ම කරුණ නෑ. එහෙමයි. ආ දැනෙන දේ දැනීමක් පමණයි. එහෙනම් එතන සාන්ත ප්‍රණීත සෝයයි. ධර්ම කරුණු දාන්න ගියාම ආරෙන්නස් එතන වචනයක්මනේ වචනමනේ තියෙන්නේ කියන්නේ මේ දාපු වචනමනේ එතන. ඔරුව පෙරලෙනවා. අර්ථය නෑනේ එතකොට. ඒ වගේ ආරෙන්නස්. ගොඩක් අයට ධර්මය ධර්ම මුල් අවස්ථාවේ ධනුමෙන් එන්නේ සවිතක්කයි සවිචාරයි. ධනුමෙන් එන්නේ. පස්සෝ පස්සෝ තමයි ඔක එන මාර්ගසිත තමයි උපදින්නේ. අටමා ඔව් අටමා කුසල් වල මාර්ග සිත් හතර තමයි උතන්ට එන්නේ. මා ඥාන සම්ප්‍රයුක්ත මාර්ග සිත් තියෙන්නේ. හැබැයි අවිතක්කා ਵਿਚාර ස්වභාවයට ඊට පස්සේ මේ ওই දැනුමෙන් නැතුව ඔක්කොම පැත්තකට ගිහිල්ලා නිකන් අර සුඛ ස්වභාවයත් එක්කම ශාන්ත ස්වභාවයත් එක්කම හැම දෙයක්ම මේ හිතනවා නෙමෙයි මුකුත් මෙනෙහි කරනවා නෙමෙයි නමුත් අර සහැල්ලුවක් දැනෙලා මිදුණු ස්වභාවයක් අත්දකින්නවා. ඒකට මුකුත් සිතුවිලි නැහැ. හිතනවත් නෙමෙයි කියනවත් නෙමෙයි මොකක්වත් අදාළ නැති සාන්ත ස්වභාවයේ අවසානයේදී මතුවෙනවා. ඒ සමාපatti ශිව අවධියර හතරකට මතුවෙනවා ඔක. එහෙමයි. එතකොට ඒ අධීරිය අධීරිය හතර ගැන විස්තර කළොත් ආරයන් හස තවත් කෙනෙකුට වැදගත් වෙයි වගේ හිතෙනවා. ඒ කියන්නේ බාහිරයෙන් මිදෙන පැත්තටම නම් එයාගේ අරමුණු සකස් කරගෙන තියෙන්නේ. එයා හිතනවා නම් බාහිර දෙයක් නෑ මේ සිතම බව. බාහිර මිදෙන මිදෙන්න ගන්නවා. ඒතර චිත්ත ස්වභාවය බාහිර බැස ගන්න නැහැ. ඒතර චිත්ත ස්වභාවය බාහිර මිදි මිදි යන ස්වභාවයේ මාර්ග සිත් ස්වභාවය ඥාන සම්ප්‍රයුක්ත මාර්ග සිත් ස්වභාවය. එතකොට අතන්ට එනවා ඊට පස්සේ මා දැන් බාහිර කිසිම දෙයක කම්පණය නොවන ස්වභාවයකට එනවා. එතකොට අතරම හිතනවත් නෙමෙයි මොකක්වත් එහෙම මෙනෙහි කරනවත් නෙමෙයි. නමුත් හැම දෙයකම වැඩි නිකන් ලොකු අගයක් නැහැ, ගින්නක් නැහැ, දැවෙන්නේ නැහැ, තැවෙන්නේ නැහැ. අන්න සමාපatti සෝතාපන්න සමාපatti අවස්ථාව අවිතක්ක අවිචාර සමාධි සෝතාපන්න අවස්ථාවට එනවා. සමාපatti අවස්ථාවට එනවා. සමාපatti අවස්ථාව වෙනයි විහරණ අවස්ථාව වෙනයි. විහරණ අවස්ථාව තියෙන්නේ මෙතන සවිතක්කන් සවිචාරන් කියන මානසිකාරෝති කියන අර මෙනෙහි කරනවා හැම මොහොතෙම මේ සිතේ ස්වභාව දැක දැක මෙනෙහි කරනවා. ඒක හැබැයි බාහිර දෙයක් නෑ සිත කියන තැන. හැබැයි මේ සිතේ දෙයක් නෑ කියලා මේ සිතුවිලි වල දෙයක් නෑ ශබ්ද වර්ණ විදිහට මේවා කුඩු වෙලාම යන තරක් යනවා. එතකොට එතන සිත බැස ගන්නෙත් නෑ, බාහිර බැස ගන්නෙත් නෑ. ඒක අනාගාමි විහෙරණ අවස්ථාව, මෙනෙහි කරන අවස්ථාව, ඒක අනාගාමි ඵල අවස්ථාව තමයි මෙනෙහි කරන අවස්ථාවක් නෙමෙයි සාමාන්‍ය ස්වභාවයෙන්ම සිතෙත් නෑ, බාහිරෙත් නෑ, 이르දිමේ ස්වභාවයක් මතුවෙනවා. ඉර්ධිමය ස්වභාවයක් මතුවෙනවා. ඒ ඉර්ධිමය ස්වභාවය මතුවෙන අනාගාමී භූමියෙන් පස්සේ නාම රූප පරිච්ඡේදයෙන් පස්සේ. ඒ අරහත් සමාධිය පැත්තට යන්නේ ඊට පස්සේ. ඊට පස්සේ අරහත් සමාධිය පැත්තට යනකොටත් එතනක් තියෙනවා මේ මෙතන අලමරිය ඥාන දර්ශනය වගේ රූප දර්ශනේ මතුවෙනවා, ඕභාසයේ මතුවෙනවා. එතකොට අන්න එතනින් මේ විදි මිදි යන තැන අවසානයේදී රූප දර්ශනයේ අලමරේ ඥාන දර්ශනය කියන තැනට එනවා ඕබාසෙත් මතුවලා දෙකටම අයිතිනේ ස්වභාවයක් මතුවේ. අන්නේ ස්වභාවය තමයි අලමරේ ඥාන දර්ශනය. එතන තමයි අර මිදි මිදි අර මානසිකාරෝති කියන තැන රූප දර්ශනයේ අමතිස්සම එහා ගිය අවධිය මතුවෙන තැන. හැබැයි ඊට පස්සේ එතන මාර්ගසිත අවස්ථාව, අරහත් මාර්ග අවස්ථාව. එතකොට අටමහා කුසල් වල දෙවෙනි කුසලයේ එනවා අර සකදාගාමී භූමිය ඒකත් පැහැදිලි කරන්න පුළුවන්. ඒකත් අර බාහිර මෙතන නෙමේ සිත කියලා දකින තැන වුණාට එතන තියෙනවා මේ සිත ඇතුළේ නිකන් දැවෙන තැවෙන ස්වභාවයක් අරමුණු සම්පූර්ණ නිදුණු නැති ස්වභාවයක් අන්නේ සිතෙනුත් දුක් කියන ස්වභාවය. එතකොට ඒ ස්වභාවය තුළ ඇලෙන ගැටෙන ස්වභාවය සිතින් සිද්ධ වෙනවා. සිතින් දරුවා කියලා හිත හිත ඉන්න එකක් එළිය කියන එකක් ගන්න එළිය දරුවා හොයන්න යන්නේ නමුත් හිත ඇතුලෙන් දරුවා කියලා හිත හිත දුක් විඳින ස්වභාවයක් උදාහරණයක් කියනවනම් ඒ ස්වභාවය අර අර සකදාගාමි භූමිය සකදාගාමි මාර්ග ස්වභාවය තමයි ඒකත් හිත නේද තියෙන්නේ කියලා ඔයා මෙනෙහි කර කර යන එකක් හැබැයි ඊට පස්සේ ඒක ඒක අන්න ඵල අවස්ථාවට එනවා සකදාගාමි ඵල අවස්ථාවට එනවා. එතකොට අන්න සෝවාන් සකදාගාමි අනාගාමි දැන් අපි කෝ සිතින් මිදෙනවා. ඊට පස්සේ අපිට තියෙන අරහත් ස්වභාවය එතන අටමා කුසල අර කුසල සිත් හතරයි මාර්ග සිත් හතරයි ඵල සිත් හතර අටමා කුසල අවසාන කුසල සිත තමයි ඵල සමාපත්තිය අවස්ථාවට එන එක. අවිතක්කයි අවිචාරයි සවිතක්ක සවිචාර ස්වභාවය නෙමෙයි අලමරිය ඥාන දර්ශනය මතුවෙන ස්වභාවය තමයි එතන තියෙන්නේ අරහත් සමාධිය තුලයි. එතකොට එතන සම්පූර්ණම සම්පූර්ණම පැහැදිලි කිරීමක් තියෙනවා. තවත් මේවා ගැඹුරින් ගැඹුරට පැහැදිලි කරන්න පුළුවන්. මේ ස්වභාව ඇතුළෙත් තව ස්වභාව තියෙනවා පැහැදිලි කරන්න. ඉතින් ටිකක් මේවා අත්දැකීම් තියෙන්න ඕනේ. එහෙම නැතුනොත් ඒවා කියන එකේ තේරුමක් වෙන්නේ නැහැ. අත්දැකීමක් නැති නිසා ඒවා නිකන් හිතලා කරන්න හිතලා ගන්න පුළුවන් දේවල් උත් නෙමෙයි. ස්වභාවයේ පරිවර්තන ස්වභාවයක් පරිවර්තන ස්වභාවයේ පරිවර්තනයේ අත්දකින්න ස්වභාවයක් අත්දකින්න ස්වභාවයක් කිසි කෙනෙකුට මේ ගැන හිත හිත කිය විඥාන මාය මවම ගියට පළකුත් නැහැ වෙන්නේත් නැහැ නමුත් එයාට අත්දකින්න ස්වභාවයේ අත්දැකීම තුළම ඒ සමාපatti ස්වභාවය තුළ එයාටම සාන්දිටික වෙනවා ඒ කෙනා කෙනා කියලා අපි කතා කරාට එතන කෙනෙක් නැහැ ඒ ස්වභාවයේ බවට පත්වීමක් සිද්ධ වෙනවා ඒ තුළ සත්පුජ්‍යල දෘෂ්ටි කිසිවක්ම ඉතුරු වෙන්නේ නැහැ ආත්ම කතා කිසිවක් කතා කිරීමෙන් පළක් වෙන්නේ නැහැ එතන ස්වභාව ස්වභාවයම පමණක් බවට පත් වෙලා ඒ ස්වභාවයේ අත්දකින්න ස්වභාවයක් ඒ අත්දකින්න ස්වභාවය තමයි ඒ ඒ තමන්ටම සාන්දිටිකයි ලෝක සංඥා නැහැ බැස ගන්න ලෝකෙක උප්පත්තියක් නැහැ නහිජාතු ගබ්බසෙයම් පුනරේදී ගර්භයක උපදින්නේ නැහැ මේ අවසානාත්ම භවයයි මේ අන්තිමාත්ම භවයයි ඉතින් මේ අන්තිමාත්ම භවය තමන්ටම සාන්දිටිකයි ප්‍රත්‍යක්ෂයයි මේ ජීවත් වෙන මොහොතේම තමන්ම දන්නවා මේ මහා සසරෝගේ අවසානයයි කියලා තමන්ටම සාන්දිටික තමන්ටම ප්‍රත්‍යක්ෂ මේ අවස්ථා හතරෙදිම එහෙම ස්වභාවයක් තමන්ට සාන්දිටිකව දැනෙන්න ගන්න. ඒක නිසා කවුරුවත් පළ දෙන්න ඕනිත් නෑ කවුරුවත් පළ කියන්න එන්න ඕනිත් නෑ. ඒ කෙනා කෙනාටම සාන්දිටිකයි කෙනා කෙනා දන්නව කොච්චරම් මිදිලාද තියෙන්නේ ඝන සංඥා සුකෝ වෙන ස්වභාවය තුළ ඒ කෙනාටම සාන්දිටිකයි සුකුම ලෝක සකස් වුණත් අර රළු ලෝක සකස් නොවන බව දුගතියකට නොයටෙන බව. අතින් මේ මේහා විශාල විශාල මේ සුගති පරායන වීමක් මේ තුළ සිද්ධ වෙනවා. වස්සග්ග පරිණාමයක් නිවනට ඇමුණක් කොට පැවතීමක් අපි හිතන්නේ මේ දේශනා ඇසීම තුළම නැවත සසර දුගතියකට වැටෙන්නේ නැහැ කියලා. එහෙමයි. හ්ම්. එහෙමයි ආරණාංශය සාදු සාදු ආරණාංශය. එතෙම හරිම හරි වාක්‍යයක් ඇති වෙනවා ඒ වචන ටික ඇහෙනකොටම නේද? එහෙමයි ආරණාංශය. හරි දුර්ලභයි. මේ යුගයක බොහොම අය අඩුයි. පැහැදිලි කිරීම කරන්න බෑ ගොඩක් අයට. දක්ෂයි මාර්ගය නෑ දක්ෂයි විචිකිච්ඡා වැඩි සැක වැඩි මාර්ගයේ පිහිටලා නෑ ඍජු භාවයක් නෑ සක්කෝ උජුකෝ ඍජුකෝ කියන ಗುಣ නැහැ ඒක නිසාද මාර්ගය ගැන කතා කරන අය විචිකිච්ඡාවේ පොත් බල බල කියවනවා කියනවා ඒක ඒ අය ගාව පළ නැහැ ඒ අය ගාව නැහැ මාර්ගයක් ඒ අය ගාව විදර්ශනා සමාධියක් නැහැ අර පොතක් බල බල කියන අර අර ග්‍රන්ථ ධූරේ කරේ තියාගත්තට අපි ඇත්තටම සමාජය අසරණ වෙලා තියෙන එකට අපිට කරන්න දෙයක් නැහැ. අසරණ වෙලා එහෙමයි ආරයන් වහන්සේ. ඉතින් විදර්ශනා ධූරයට එන්න ප්‍රායෝගික වෙන්න ප්‍රත්‍යක්ෂ වෙන දහම ඔබට හමු වෙනවා. එහෙමයි ආරයන් වහන්සේ. සාදු සාදු නැවත මේක හොඳින් දරා ගන්න නැවත නැවත කරන්න තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි වහන්සේට මාගේ নমස්කාරය වේවා. තෙරුවන් සරණයි.